සදරම් දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ වාගම වල්පොල ශ්‍රී විමලතනාරාමස්ත විද්‍යානිවාස මහා පිරිවෙන් පාසී ශ්‍රී සම්බුද්ධ මෙත්බග සීල භාවනා සංවිධානයේ ප්‍රධාන අනුශාසක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 අත්ථනාව සුධන්තේන නාතං ලබති දුර්ලභං සදහවත් වාසනාවන්ත පින්නතුනේ තෙලවගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යහා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යානික ගාම්මේරසේ සද්ධර්මයෙන් කොද්දක නිකායේ ධම්මපදයට අයත් අත්ත වර්ගයේ ගාථා ධර්මයක් තමයි මේ අවස්ථාවේදී සජ්ජායනා කෙරුවේ. පෙන්නතුනේ මේ ගාථා ධර්මය තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ එදා චේතවනාරාමයේදී කුමාර කාශ්‍යප භික්ෂුණිය සියලු කෙලෙස් නසා අරහත් මාර්ගය සාක්ෂාත් කරගත්ත බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආරංචි වුණාට පසුව මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අත්තහයි අත්ත නෝනාතෝ සමාජ පිහිට සමාමයි. කොහේ නාතෝ පරෝසියා අන් කෙනෙකුගේ පිහිටක් නැහැ. එහෙම අන් කෙනෙකුගේ පිහිටක් බලාපොරොත්තු විය යුතුත් නැහැ. අත්තනාව සුදන්තේන තමාව මනා ලෙස দমনය කළ යුතුයි. තමාව නිවැරදි ආකාරයට සකස් කරගත යුතුයි. නාතං ලබති දුර්ලභං එවිට උතුම් පිහිට තමාගේ ජීවිතයේද ළඟා කරගන්න පුළුවන් කියන එක මේ ගාථා ධර්මතාවය තුලින් පින්නතුනි පැහැදිලි වෙනවා. ලෞතර තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රේ සද්ධර්මයේ තුලින්ම පෙන්වා දෙන්නේ වදාරන්නේ තමාව නිවැරදි විදිහට සකස් කරගන්න ආකාරය. තමා දෙස හරියට නිවැරදිව බලලා තමාගේ තිබෙන වැරදි අඩුපාඩු දැකලා ඒ සියල්ල අඩුපාඩු ධර්මානුකූලව නිවැරදි භාවයට පත්කොට මේ බහානක සසරෙන් එතර වීම තමයි ලෞතර සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දේශනා කරන්නේ අවබෝධ කරගත්ත පරම සත්‍ය අන්‍යයන්ට අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ආකාරයට මාර්ගය සකස් කර දීම බුදුරජාණන් වහන්සේලාගේ උත්තරීතර සිරිතයි. එනම් මේ අවස්ථාවේදී පින්නතුන් මේ මොහොතේ මාගේ වැරදි අඩුපාඩු සියල්ල විනිවිද අනාකාරයක මම දැකලා ඒ සියල්ල සකස් කරගෙන නිවැරදි මාවතට මා ගමන් කරනවා කියන චේතනාව ඇති කරගෙන ධම්මේත සෝනිස්සාමි මම ධර්මයේම අසන්නෙම කියන චේතනාව ඇති කරගෙන ධම්මේ මේ රමණි මනෝ මගේ සිත ධර්මයටම ඇලීමට මා සකස් කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන නබිහි ධම්ම පරමං අත්තේ ධර්මයට වඩා වටිනා දෙයක් නැහැ කියන සිතුවිල්ලක් ඇති කරගෙන ධම්ම මූලං සසම්පදං දෙව්ලොව, මනුලොව, නිර්වාණය යන මේ උතුම් වූ සම්පත්‍ය තුනම ලබා ගන්න පුළුවන් වන්නේ ධර්මයානුකූලව ජීවිතය ගත කිරීමෙන් භව කියන එක මානසිකාර්ය තුල පින තුලා වටහාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. දැන් බලන්න මම ධර්මය අසනවා මම ධර්මය තුලට මගේ සිත ඇලුම් කරනවා ධර්මයට වඩා වටිනා දෙයක් තව ඇත්තේ නැහැ. දෙව්ලොව ඉපදෙන්නත්, මනුලොව ඉපදෙන්නත්, නිවන් අවබෝධ කරගන්නටත් හැකියාව ලැබෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන්මයි කියන එක සිත තුළට ඇති කරගෙන සිත තුළ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්නතුනේ මොකද්ද මේ ජීවිතය? මේ සංසාරය කුමක්ද කියන එක තථාගතයන් වහන්සේ අපට වදාළා. මේ සංසාරය කියන්නේ මේ ජීවිතය කියන්නේ පින්නතුණි ආයතන 6ක ක්‍රියාකාරීත්වය. ආයතන 6ක ඇතිවීමත් ඒ ආයතන 6 පැවතීමත් ඒ ආයතන 6 නැති නැවතීම එතනින් මේ ජීවිතය අවසන් වෙනවා කියන්නේ. ආයතන හයේ නැවතීම කියන්නේ මරණය. එහෙනම් මේ ජීවිතයේ ජීවත් වෙනවා කියන්නේ මේ සංසාරේ ගමන් කරනවා කියන්නේ ඇසින් ප්‍රිය රූප බලනවා අප්‍රිය රූප බලනවා ඒ කෙරෙහි ලෝභයෙන් දේශයෙන් මොහයෙන් කටයුතු කරනවා ඒ වගේම කනින් ප්‍රිය ශබ්ද අසනවා අප්‍රිය ශබ්ද අසනවා ලෝභයෙන් දේශයෙන් මොහයෙන් කටයුතු කරනවා නාසය දිව ශරීරය සිත මේ සියලුම ආයතන ගත්තට පස්සේ පින්න තුනේ ප්‍රිය අප්‍රිය භාවයේ මුල් කොටගෙන ලෝභ දේශ මොහ ආදී කෙලෙසුන්ගෙන් යුක්තව ජීවත් වීම තමයි බොහෝ පුද්ගලයා සිදු කරන්නේ. රූ ඇස කන නාසය දිව ශරීරයේ සිත රූප ශබ්ද ගන්ධ රස මනස රස ස්පර්ශය හා මානසිකාර්යය කියන අභ්‍යන්තර හා බාහිර ආයතන කෙරෙහි ඇති කරගන්නා ඕල් ආශාව තරහව හා ඝණය කියන මුලාව කියන ස්වභාවය මත පින්නතුනේ සත්‍ය සංසාරයේ ගතක ජීවිතය ගත කරනවා ජීවිතය ජීවත් කරනවා මේ ආයතන හයේ සැබෑ తত্ত্বය අවබෝධ වනතුරුම රාග දේශ මොහ ආදී මුල් කරගෙන දස සංයෝජන ධර්ම තුල ජීවිතය ගත කරනවා සිතවිලි පවත්වාගෙන යනවා මමත් ඔබත් අපි සියලු සත්‍යාමත් නැවත නැවත සංසාරයේ කර්මානුකූලව හටගන්නට නැති වෙන්නට නැවත හටගන්නට නැවත නැති වෙන්නට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ගොදුරු වී සසරේ දුක් විඳවිත ගමන් කරන්නේ මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා ලෙස අවබෝධයක් නැති නිසා ආයතන හයේ ක්‍රියාකාරීත්වය මනාලස අවබෝධ කරගත් 18 දස සංයෝජන ධර්ම සියල්ල ප්‍රහාණය කර 18 පින්නතුනේ මේ සංසාර දුක් සියල්ලම කෙලවර වෙනවා එතන තමයි අමහමා නිර්වාණය කියලා කථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත උත්පත්තියක් සිදුවන්නේ නැහැ කාම ලෝකද, රූප ලෝකද, අරූප ලෝකද යන මේ සියලු ලෝකයන්ගෙන් සදහටම සමු ගැනීමට හැකියාව ලැබෙනවා. එතෙක් පින්නතුනේ මමද ඔබද සියලු සත්‍යාද විතක සංසාරයේ උත්පත්ති ලැබලා දුක් විපාක ලැබෙනවා. ඒ ලැබෙන දුක් විපාක අනිත්‍ය වෙලා යනවා. සැප විපාක ලැබෙනවා. සැප විපාකද අනිත්‍ය වෙලා යනවා මෙයා කාල්ද සංසාරයේ ගොදුරක් බවට සත්‍යයපත් වෙනවා මේ අවස්ථාව අපට හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කතා පුවතක් පින්නතුන්ට මේ අවස්ථාවේ මම දේශනා කරනවා අප තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් රජගහ නුවර පිණ්ඩපාතේ වඩින විට බුදුරජාණන් වහන්සේ ඉදිරියට එක් ඊරියක් පැමිණියා මේ ඊරියගේ පැමිණීම දැකපු තථාගත බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කළා. ආනන්ද හිමියන් මේ අවස්ථාව දුටුවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසනවා ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කුමක් නිසාද සිනහවක් පහළ කළේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාහරනවා ආනන්ද ඔබ දැක්කද සූකර ජෝතිකාව ඒ කනීරිය දැක්කද කියලා බුදුරජාණන් වහන්සේ වදානවා. එහෙමයි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම මේ ඊරිය දැක්කා. පින්නතේ බුදුරජාණන් වහන්සේ වදාහරනවා ආනන්ද මේ ඊරිය කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලියක් වෙලා ඉපදුනා. මේ කිකිලි කොහෙද ජීවත් වුනේ? භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආරාමයක. එක භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා කර්මස්ථාන ශබ්ද නගල සජ්ජායනා කර කරන අවස්ථාවේ කිකිලිය මේ විදර්ශනා කර්මස්ථාන ඊටාම සතුටින් අහගෙන හිටියා. හැබැයි තේරෙන්නේ නැහැ සතුටින් අහගෙන හිටියා. එතනදී කුසල බලයක් ඇති වුණා. ඒ ආත්මෙන් චුත වුණාට පස්සේ මේ කිකිලිය උත්පත්ති ලැබුවා උබ්බරී කියන රාජකුමාරිකාවක් වෙනවා. කුසල බලයෙන් කර්මස්ථාන සජ්ජායනාව සතුටින් අහගෙන හිටියා. තේරුමක් දන්නේ නැහැ. ඒ කුසල බලය නිසා ඊළඟ භවයේ සුගතියක උත්පත්ති ලැබුවා උබ්බරී කියන රාජකුමාරිකාවක් කියලා. මේ රාජකුමාරිකාව දිනක් මල පහ කරන විට අසුචියේ දැක්ක පණුවන් ඉන්නවා. එය දැකලා ඒ කිරි කලකිරිලා පූලවක සංඥාව කියන අසුභය වැඩුවා. වඩලයි වෙලා ප්‍රථම ධානයටපත් වුණා. ප්‍රථම ධානයෙන් නොපිරියුණු මෙතුමිය මේන් චුත වුණාට පසුව බඹලව ඉපදුනා. ඇයි බඹලව ඉපදුනේ? තමාගේ අසූචි ගොඩේ පණුවන් දැකලා පිළිකුල අසුභය වැඩපු නිසා සිත දහ පළවන ධානයටපත් වුණ නිසා බඹලව උත්පත්ති ලබන්නට වාසනා බලය තිබෙනවා. බඹලව වැඩි අවශ්‍ය ප්‍රමාණයක් කල්ප ගාණක් හින්ද ඇතිනේ. බලන්න මෙතුමිය බඹලවෙන් චුත වෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ, කොණාගම බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කාලවලදී මෙතුමිය නැමත නැවත සුගතිය හා දුගතියේ ඒ ඒ ජාතිවල ඉපදුනා. සංසාරේ එක එක ආත්ම භව ලැබුවා. ඊළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමයි ඊරියක් බවට පත් වුනේ. මේ සංසාරයේ මොනතරම් බියජනක ස්වභාවයක්ද තිබෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ මහා මගදීම භික්ෂුන් වහන්සේලාට දේශනා කෙරුවා. බොහෝ භික්ෂුන් වහන්සේලා මේ සංසාරයේ පවතින බිය ස්වභාවය අවබෝධ කොටගෙන ධර්මාභෝධය පසක් කරගත්තා. පින්නතුනේ බලන්න දැන් මේ ඊරිය ඊළඟට කොහොමද ඉපදෙන්නේ කියලා. ඊරිය ඒ ආත්මෙ මිය ගියාට පස්සේ සර්ණ භූමියේ කියන දේශයේ උත්පත්ති ලැබුවා. අනතුරුව මනුෂ්‍ය දියණියක් කියලා උත්පත්ති ලැබුවා. ඉන්න අනතුරුව නැවත ඒ භවයෙන් මිය ගියාට පස්සේ සුපාරක පටුනේ අශ්ව වෙලෙන්දුකගේ නිවසේ උත්පත්ති ලැබුණා. එයිනුත් සුත වුණාට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා අවුරුදු 300කට පසු පමණ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ඉසුරුමත් කුලයක උත්පත්ති ලැබලා තිබෙනවා. අනුරාධපුරේ හොඳට සල්ලි මිල මුදල් තිබෙන ඉහළ කුලගෝත්‍ර තිබෙන නිවසක තමයි උත්පත් වෙලා එහි ආයුෂ කෙලවර වී මිය ගියාට පස්සේ නැවත උත්පත්ති ලබනවා අනුරාධපුරේ. එතකොට දුටුගැමුණු රජතුමා රජවන්නට ආසන්න කාලයේ තමයි ඉපදෙන්නේ. අනුරාධපුර දකුණු දිසාවේ තිබෙන ගෝකන්න කියලා ගම්මානය. සුමන කියන ගෘහපතියෙක් ඉන්නවා. ඒ සුමන කියන ගෘහපතියාගේ දාව තමයි සුමනා කියන දියණිය නමින් උත්පත්ති ලබන්නේ. එන් පස්සේ පින්නතුනේ මේ සුමනා තමාගේ පියත් පවුලේ සියලු දෙනා සමගම පදිච්චය මාරු කරනවා මහා මුනි කියන ගම්මානයට පැමිණෙනවා. එතකොට දුටුගැමුණු රජතුමාගේ ඇමති කෙනෙක් හිටියා ලකුණ්ඩක අතිම්බර කියලා. ලකුණ්ඩක අතිම්බර ඇමතියා රාජකාරිය සඳහා මහා මුනි කියන ගම්මානයට ගියාට පස්සේ සුමනව දකිනවා සුමන කෙරේ ආලයක් ආදරයක් ඇති වෙනවා දෙමෝපියන්ගේ කැමැත්ත මත සුමනව ලකුණ්ඩක අතෙන්බර ඇමතියා සරණ පාවා ගන්නවා විවාහ කර ගන්නවා විවාහ වුණාට පස්සේ පින්නතුනි මේ දෙන්නම මහා පුණ්‍ය කියන ගම්මානයක ආව පදිංචියට අන්න ඒ කාලේ මේ මහා පුණ්‍ය ගමට වඩිනවා මහා අනුල මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ. අනුල මහරහතන් වහන්සේ තුළු භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට ලකුණ්ඨක අතිම්බර ඇමතියාගේ ගෙදරට වැඩියා. ඒ අවස්ථාවේ සුමනා දානීව දන්න ඉස්සරහට ආවා. සුමනාව දැක්කට පස්සේ මහානුල රහතන් වහන්සේ මෙහෙම කියනවා. "ඇවැත්නි මහාචර්යයි. සූකර ජෝතිකාව ලකුණ්ඩක අතිම්බරගේ දේවිය බවට පැමිණු පැමිණ ඉන්නවා නෙවෙයි කියලා කිව්වා. ඒ කියන්නේ දා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙතුමිය ඉපදලා හිටියේ ඊරියක් කියලා. දැන් බලන්න අතීත ආත්ම කොච්චර පසු කරගෙන පසු කරගෙන ඇවිල්ලා දැන් ලකුණ්ඩක අතිම්බර ඇමතියාගේ විසව බවට නැත්තම් බිරිඳ බවට පත් වුණා. මේක සුමනට ඇහෙන්න කියන්න සුමනට මේක ඇහුණා. හොඳට සුමන නෝනින් කල්පනා කෙරුවා. ජාති ස්මරණ ඥානය ඇති වුණා එතුමියට. පෙර ආත්ම භව දැකීමේ ඥානය ඇති වුණා. ඇතුණට පස්සේ බොහෝම සංවේගයටපත් වුණා. තමන් මේ සංසාරයේ තිරිසන් ලෝකවල, මනුස්ස ලෝකවල මේ දුක් විඳ විඳ ආපු ආකාරය දැකලා කලකිරුණා. මෙතු මේ තමාගේ ස්වාමියාගෙන් අවසර ගත්තා. අවසර අරගෙන ගිහි ගෙන් ඉක්ම වෙලා පැවිදි භූමියටපත් වෙනවා. සුමන භික්ෂුණිය තිස්ස කියන විහාරස්ථානයේට දවසක් පැමිණෙනවා. එදා සතර සතිපට්ඨාන සූත්‍රය මුල් කොටගෙන ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේ කෙනෙක් පවත්වනවා. සතිපට්ඨාන සූත්‍රයෙන් බණ ඇසූ සුමන භික්ෂුණිය සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කරගන්නවා. මෙතුමිය ඊළඟට ගෝකර්ණ කියන ගමට නැවත පැමිණෙනවා. ඒ ගෝකර්ණ කියන ගම්මානයේදී නැවත මෙතුමිය ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා ආවිසි සෝපම කියන සූත්‍ර දේශනා මුල් කොටගෙන. මේ සූත්‍ර දේශනාවෙන් බණසු සුමනා භික්ෂුණිය සියලුම කැලෙස් නැසලා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වුණු මේ රහත් චරණිය ඊටමත් නිකලස් වූ ජීවිතයක් ගත කරමින් පිරිනුවන් පාන මොහොතටපත් වුණා. පරණය. <clears throat> පිරිනුවන් පාන මොහොතේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සියලු දෙනාම ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. පැමිණියා සුමනාවෝ අහසර නැගී මේ හැම දෙනාටම සමන් කෙකිල් භවයේ පටන් ආත්ම 13ක් ඉපදී ඉපදී මෙරි මෙරි ගිය ආකාරය විස්තර කරමින් මේ සංකාරයේ ස්වභාවය එදා සිවුණ පිරිසට පැහැදිලි කෙරුවා. පින්නතුනේ ඒ ධර්මයහපු මිනිසුන් බොහෝ දෙනෙක් සංවේගයට පත් වුණා සුමනාවෝ සදාටම ඇස් පියාගත්තා පරිනිර්වාණයට පත් වුණා. මේ කතා ධර්මතාවය තුලින් බලන්න පින්නතුනේ ඒ සුමනගේ ජීවිත කතාව. අපේ ජීවිත කතාව. අපි හැමදෙනාම මේ සංසාරය බලනකොට නිරය, තිරිසන්, പ്രേත, අසුර, මනුලව, දෙව්ලොව, භඹලොව අපි ඉපදෙනවා ටික කාලයක් එක්ක සැප විඳිනවා, එක්ක දුක් විඳිනවා, එයින් තුත වෙනවා, නැවත කොහේ හරි ඉපදෙනවා, පොඩි ටික කාලයක් සැප විඳිනවා, දුක් විඳිනවා නිමක් නොවන සංසාරයේ අතරමං වුණ මොහොතක් වෙන්න තුනේ. අපි තාමත් ඒ අතරමං වීම තුන තමයි ජීවත් වෙන්නේ. අන්‍ය නිසා තමයි මේ මොහොත අපි සුපරික්ෂාකාරීව ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුලින් ඒ දර්ශනය තුලින් පරම සත්‍ය මතු කරගන්නට අවස්ථාව පැහැදිලිව තිබෙන නිසා අපි හැමදෙනාම උත්සාහ ගන්නට ඕනේ, වීර්යය වඩන්නට ඕනේ, නුවණින් විමසන්නට ඕනේ මේ ජීවිතයේ යථාර්ථය මතු කරගන්නට. මේ සංසාරය දිහිර්ඝ කරගන්න නොවේ, සංසාරයේ කිටි කරගන්න ආකාරය අපි හැමදෙනාම පසක් කරගන්නට උත්සාහ ගන්නට ඕනේ පින්නතුනේ. ඒ උත්සාහය තුළදී අපි ප්‍රථමයෙන්ම දකින්නට ඕනේ මේ රූපය. පින්නතුනේ මේ රූපය තුල තමයි අපි සිතෙන් අල්ලගෙන ඉන්නේ මේ රූපය මම කියලා. මේ රූපය මගේ කියලා. මේ සියල්ලම මාගේ ආත්මය වශයෙන් පවතිනවා කියන සක්කාය දිට්ඨියෙන් අපි බැඳලා ඉන්නවා. මෙන්න මේ සක්කාය දිට්ඨිය නැති කර ගන්න පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ. මම කියලා මගේ කියලා මාගේ ආත්මය කියලා දෙයක් නැහැ කියන එක පරම සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍යය කියන අවබෝධයට අපි එන්නට උත්සාහ ගන්නට ඕනේ. දානයක් දෙනකොට සීලයක් රකින්නකොට භාවනාවක් වඩනකොට සමාධි ප්‍රඥා දියුණු කරනකොට මේ හැම මොහොතකදීම පින්නතුනේ නිකරුණේ කාලය ගත කරන මොහොතේදී පවා ඇත්තටම මම කියලා කෙනෙක් නැහැ නේද? මගේ කියලා දෙයක් නැහැ නේද? එනිසා මේ සියල්ලක්ම කර්මානුකූලව හේතුඵල ධර්මතාවයට අනුකූලව සිද්ධ වන දේවල් නේද කියන එක තමා නුවණින් විමසා බැලීමේ ශක්තිය පින්නතුනේ ගොඩනගා ගන්නට උත්සාහ කරන්න. මේ රූපේ පවතින ආයතන 6 මේ ආයතන 6ට ගෝචර වන බාහිර ආයතන 6 හොඳින් තේරුම් ගන්න උත්සාහ ගන්නට ඕනේ. අභ්‍යන්තර ආයතන 6 මුල් කොටගෙන පවතින්නේ දෙතිස් මහක් කුණපයක්. මේ ආයතන 6 තියෙන්නේ කුණප කොටස් 32ක් මත. මේ කුණුබ කොටස් සකස් වෙලා තියෙන්නේ කොමකින්ද කියන එක තම නුවණින් වසන්නට ඕනේ. පින තුන එතන තමයි සතගතන් වහන්සේ හදාරනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්දාෂ්ටකම තමයි මේ රූපේ සකස් වෙලා තියෙන්නේ. සුද්දාෂ්ටක කියන්නේ පින්න තුනේ අෂ්ටක කියන්නේ අටයි. සුද්ධ කියන්නේ නොවෙනස්ව පවතින ඇසට නොපෙනෙන ස්වභාවයේ යුක්තයි කියන්නේ. සුද්දාස්තකයක් ඇහැට පේන්නේ නැහැ. විද්‍යාවේ කතා කරන ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන කියන මේ ඇසට නොපෙනෙන අංශු ගැන කතා කරන්නේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ වදාහරනවා මේ සුද්දාස්තක කියන්නේ ඊටත් වඩා ඇසට නොපෙනෙන ස්වභාවයෙන් යුක්තයි. මේ සියල්ලංගෙම එකතුව තමයි පින්නතුනේ මේ ජීවය සකස් වෙලා තියෙන්නේ. පණ තියෙන හෝ පණ නැති මේ හැම දෙයක් තුලම තිබෙන සුද්දාස්ත. අන්න ඒක තමා නුවණින් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. දැන් මේ බණ කියන්නේ සුද්දාස්තක ගොඩක්. මේ තනින් තන බණ අහන්නේ සුද්දාස්තක ගොඩක්. ඒ වගේම මේ තිබෙන ගොඩනැගිලි මේ තියෙන ආම්පන්න මේ භාණ්ඩ මේ හැම දෙයක්ම බැලුවොත් එහෙම පවතින්නේ සුද්දාස්තක ස්වභාවයෙන් කියන එක අවබෝධ කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. අපි එක එක නම් වලින් හැඳුන්වුවත් ඒ සම්මුතියක් වශයෙන් නෙමෙයි හඳුන්වන්නේ ඒ මේ ජීවිතේ අවශ්‍ය කරන දේ ගොඩනගා ගන්න. පරමාර්ථ වශයෙන් අපි සම්මුතියක් වශයෙන් හඳුන්වන දෙයක් එතන ඇත්තේ නැහැ. පුජ්‍යලයා වශයෙන්, ධාති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන්, පාට වශයෙන්, හැඩ වශයෙන් මොන ආකාරයෙන් බෙදී පවතුවත් ඒ හැම දෙයක් තිබුල් තිබෙන්නේ සුද්ධා සුද්ධාස්තික කියන එක අවබෝධය කරා යන්නට ඕනේ. යථා භූත ඥාන දස්සනම් එනම් පින්නතුනි ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ස්වභාවයක් අපි ඇති කරගන්නට ඕනේ. අපි සද්ධර්මයේ ශ්‍රවණය කරනා වගේම සද්ධර්මයේ සාකච්ඡා කරනා වගේම ඒක ධර්ම ඥාණයට විතරක් පවත්වා ගන්නට හොඳ නැහැ. තමා ඇති කරගත ධර්ම ඥාණය තමාගේ ජීවිතය තුළින් බලන්නට නිරන්තරයෙන්ම තමාට හැකියාව ලැබෙන්න ඕන. එහෙම නැතුව ඉගෙනීමට පමණක් ධර්මයේ පරිහරණය කිරීමෙන් ප්‍රතිඵල ලබන්නට හැකියාවක් නැහැ. එතකොට පොටිල ස්වාමීන් වහන්සේලාගේ தත්ත්වයට තමයිපත් වෙන්නේ හැම කෙනෙක්ම. එනිසා යම් ධර්ම කරුණක් තමා දන්නවද ඒ දන්න කරුණ විමස විමසා දියුණු කරගෙන තමාගේ ජීවිතය තුළින් ඒ ධර්ම කරුණු බලන්නට තමා ජීවිතය ගොඩනගා ගන්නට ඕන. අන්නේ ප්‍රතිපත්ති රාමුවට පැමිණෙන්නට ඕන. හැම දෙයක්ම පරිශ්‍රණ කරන්නට ඕනේ. පරිශ්‍රණ පරිශ්‍රණ නොකර අත්දැක බලන්නේ නැතුව දෙයක් අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. හැම දෙයක් මෙහෙම තමයි. දැන් අපි හිතමු දක්ෂ ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් ඉන්නවා. එයා දුහන දක්ෂයි. එතකොට මේ දුහන්න දක්ෂ වුණාට ඒ දක්ෂකම තියෙනවා ඒ තියෙන වගේම යා ඉගෙන ගන්නට ඕනේ. එතකොට මේ දෙවීමේ ක්‍රම රටාව ඉගෙන ගන්න. දෙවීමේ ක්‍රම ක්‍රම රටාව ඉගෙනගෙන ඒ න්‍යාය දැනගත්තට පස්සේ ඒ න්‍යාය තුල ඉන්න බෑ. ඒ න්‍යායට අනුකූලයක් දුහන්නට ඕනේ. අන්න එතකොට දිනුනොත් එහෙම දුහනකොට තමයි එයා එතකොට න්‍යායක් දන්නවා. එතකොට එයා ඒක අත්දැක බලලා තියෙනවා. එයා දෙපැන්තෙම දක්ෂ භාවයට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි ධර්මය දැනගන්න කෙනා ධර්මයේ විමසන කෙනා දැනගෙන විමස විමසදලා හරියන්නේ ඒක පරිශ්‍රණයට යොමු කරන්නට ඕනේ. එහෙනම් තමාගේ ජීවිතය තුළින් මේ ධර්මය අත්හදා බලන්නට ඕනේ. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. දාන, සීල, භාවනා, සමාධි, ප්‍රඥා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් තමා දිනු කරගන්නට උත්සාහ කරනවා. පරම සත්‍ය දකින්නට තමාට හැකියාවක් නැතිකොට ලැබෙනවා. එතකොට පින්නතුන් මේ පරම සත්‍ය කියන එකයි මේක ආකාර දෙකකින් පවතිනවා. පර්යාය සත්‍ය කියලා එකක් කියනවා තව. ඒ පර්යාය සත්‍ය කියලා කියන්නේ කුච්චලයාට වැටෙන ආකාරයට තමා දන්න දෙයක්. සත්‍ය. දැන් යම් කිසි කෙනෙක් භාවනා වඩපවපුවාම ඒකේ සමාධි ප්‍රඥා දියුණු වෙනවා. එතකොට ඒ පුජ්‍යලයාගේ පුජ්‍යලයට ඒක වෙනස් වෙනවා. එයා දකින සත්‍යතාවය ඒ ඒ පුජ්‍යලයා ඒ තමා තමාගේ දියුණු කරගත්ත සමාධියේ ප්‍රඥාවේ ස්වභාවිකයි යා ප්‍රකාශ කරන්නේ. අන්න ඒකට තමයි පරලයාය සත්‍ය කියලා කියන්නේ. නිෂ්පරලයාය සත්‍ය කියලා තව එකක් තියෙනවා පින්නතුනි. ඒක තමයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දකින පරම සත්‍යය. තථාගතයන් වහන්සේ දකින පරම සත්‍යයට ලං වෙන්නට බෑ කාටවත්. එහෙම ලං වෙනවනම් ලං වෙන්නේ තවත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේම නමක් තමයි. අන්න බොමෙඩදී තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න පරම සත්‍ය තමයි මේ ලෝකේ පවතින කරුණු හතරක් දකිනවා. මේ ලෝකේ කරුණු හතරක් නිත්‍ය වශයෙන්ම පවතින අපිට. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දකින සත්‍ය හතර බුදු කෙනෙක් දකින ආකාරයයි පසේ බුදු කෙනෙක් දකින ආකාරයයි මහරහතන් වහන්සේ නමක් දකින ආකාරය වෙනස්. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දකින ආකාරය අන්නයට ඒ ළඟා වෙන්නවත් බැහැ. නමුත් තථාගතයන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසට දේශනා කෙරුවේ අන්තයට යන්න හදන්න එපා. වෙන වෙන ලෝක දකින්න යන්න හදන්න එපා. බඹයක් පමණෝ තමාගේ ලෝකෙ දකින්න. බඹයක් පමණ වූ මේ තමාගේ ලෝකයේ දකින්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන නිසියාකාර විමසලා අවබෝධ කරගත්තම මුළු ලෝකයම දැක්කහා සමානයි. අන්න ඒ ටික විතරයි මහණෙනි ගෘහපතියනි ඔබලා දැකිය යුත්තේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය ආ මාර්ග සත්‍ය කියන මේ සත්‍ය හතර තමයි මෙලමින් දකින්නට අවශ්‍ය කරන්නේ. දුක සත්‍ය කියලා කියන්නේ ජීවිතයේ සැබෑ ස්වභාවය දන ගැලීම. පරිඤ්ඤය කියලා කියනවා. දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ තෘෂ්ණාව හටගත්න ආකාරයත් ඒ තෘෂ්ණාව පවතින ආකාරයත් දැක ගැනීම. පහතබ්බ කියලා කියනවා. දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ නිවන පරම සත්‍ය භව සමාව වටහා ගන්නවා. සච්චිකා තබ්බ කියලා කියනවා. මාර්ග සත්‍ය කියලා කියන්නේ නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු මඟක් තිබෙනවා. මේ මාර්ගය වඩන්නට ඕනේ, පිළිපදින්නට ඕනේ. භාවේ තබ්බු කියලා. එතකොට පින්නතුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය වශයෙන් යම් මොහතක යම් කෙනෙක් අවබෝධ කරගන්නවද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍යයි කියලා දකිනවද අන්න එතන තමයි තථාගත බුදුරජාණන් වහන්සේ වාදාරන්නේ සෝතාපට්ටි මාර්ගයටපත් වුණා කියලා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ඇත්ත කියලා පිළිගන්නවා. සමුදය සත්‍ය ඇත්ත කියලා පිළිගන්නවා. නිරෝධ සත්‍ය ඇත්ත කියලා පිළිගන්නවා. මාර්ග සත්‍ය ඇත්ත කියලා පිළිගන්නවා. පිළිගන්නේ කොහොමද? ලෝකයේ දෙස බලලද? නෑ. තමානමති ලෝකයේ දෙස බලලා තමයි පිළිගන්නේ. ඒකවල සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරා කියලා කියනවා. හින්න තුනේ නිරෝධ කියන නිවන අපි රෝධ කියලා කියන්නේ සිරගයට. ඒකට දුක නැමැති සිරගෙයින් නික්ම වීම තමයි නිරෝධය කියලා කියන්නේ නිවන් අවබෝධ කරගන දුක්වලින් මිදුණා. නැමත දුක් නැමත සිරගෙයට පත්වන්නේ නැහැ. එන සැබෑ සත්‍ය වටහා ගන්නා තුරුම සංසාරය නැමැති සිරගෙයි සත්‍යා කොට වෙනවා. ඒතකොට මොනවද මේ සංසාර නැමැති සිරගේ? කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝක. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ සියල්ලම සිරගේවල විදිහට තමයි දකින්නට ඕනේ පින්නතුනේ. ඇයි මේ හැමතැනම කොටුවීමක් නෙදෙන්නේ? බන්ධන වීමක් නෙදෙන්නේ. එතකොට මෙන්න මේ විවිධාකාර සිරගෙවල් වලට සත්‍ය බන්ධනය වීම කොටු වීම තුලින් ඒ අය ඒ ඒ සිරගෙවල් වල උත්පත්ති ලබනවා එක එක ස්වභාවයෙන් নানা ප්‍රකාර ආකාරයෙන් අනේවස්ථා තමයි භ්‍රම වශයෙන් උත්පත්ති ලබනවා දිව්‍ය වශයෙන් උත්පත්ති ලබනවා මනුෂ්‍ය වශයෙන් උත්පත්ති ලබනවා പ്രേත තිරිසන් අසුර නිර කියන ස්වභාවයෙන් එක එක පාටවලට එක එක හැඩතලවලට එක එක নানা ප්‍රකාර සිතුවිලි වලට අර නානත්ත කාය නානත සංඥා කියන්නේ අන්න එයා කාට තුන් ලෝකේ සිරගවල වල සත්‍යය නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මැරෙනවා නැවත නැවත ඉපදෙනවා අර සිරගවල වලට කොටු වෙනවා එතකොට මේ සිරගවල වලට සත්‍යය කොටු වෙන්නේ කුමක් නිසා සිතෙත් තියෙන සිරගවල තුන තෘෂ්ණාව නැමැති සිරගේ දේශය නැමැති සිරගේ මොහොය නැමද සිරගේ. රාග දේශ මොහොව මේ කෙලෙස් නිසා තමයි සත්‍ය සංසාරේ සිර වෙලා බන්ධන වෙලා ඉන්නේ. අනේ නිසා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාරන්නේ රාගක්ඛයෝ නිබ්බාණං. රාගේ නැති කරානම් එතන තියෙනවා නිවන් සෝය. දෝසක්ඛයෝ නිබ්බාණං. දේශේ නැති කරානම් එතන තිබෙනවා නිර්වාණ සෝය. මොහක්ඛයෝ නිබ්බාණං. මොහොය නැති කරුවානම් අන්න එතන තියෙනවා නිවන් සෝය කියන්නේ. එතකොට පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕනේ මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුජ්‍යලයා තමාගේ ඇස කන නාසය දිව ශරීරය කියන අභ්‍යන්තර ආයතන හොඳින් තේරුම් ගන්නට ඕනේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මනසිකාරය කියන බාහිර ආයතන හොඳින් තේරුම් ගන්න. ඒතර මේ ආයතන තේරුම් හොඳට තේරුම් අරගෙන ලෝභ, දේශ, මොහ කියන මේ කෙලසුන් දස සංයෝජනත් එක්ක බැඳලා පවතිනවා. අර নানা ප්‍රකාරයෙන් ලෝභයෙන්, දේශයෙන්, මොහයෙන් බැඳලා පවතින මේ දස සංයෝජන කෙලස්. සිතට එන කෙලස්. ඒ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න පින්නතුනේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන හරහා එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය මානසිකාර්ය එකිනෙකට ඒ ඒ අවස්ථානුකූල වෙනස් වෙනවානේ. දැන් හිතන්න මෙහෙම. අපි දැන් යනවා මංගල්‍ය ගෙදරකට. දැන් අපි මංගල්‍ය ගෙදරකට ගියපස් අපේ සිත කොහොමද පවතින්නේ? වෙනස්. අවමංගල්‍ය ගෙදරදී කොහොමද පවතින්නේ? වෙනස්කම. එතකොට දේශපාලන පිටියේදී සිත කොහොමද පවතින්නේ? තේරුම් ගන්න. රැස්වීමකදී කොහොමද පවතින්නේ? රැකියා කරන ආයතනයේදී කොහොමද පවතින්නේ? නිවසේදී කොහොමද පවතින්නේ? මහමගදී කොහොමද පවතින්නේ? දැන් පොහොය දිනේදී අටසිල් සමාදන් වුණ මොහොතක දසසිල් සමාදන් වුණ මොහොතක සිත කොහොමද පවතින්නේ? දැන් මේ මොහොතේ සිත කොහොමද පවතින්නේ? වෙනස්. එහෙනම් බලන්න මේ සිත මොන කුමන අකුමන ආකාරයට මොන මොන ආකාරයට වෙනස් වෙලා යනවද කියලා. අන්න මේ සිතේ ඇතිවෙන්නා වූ ස්වභාවය සිතට ඇතිවෙන මේ සිතුවිලි වල පවතින රාග දේශ මොහව තේරුම් ගන්නට ඕනේ. ඒ රූපය හරහා පැමිණෙනවා. ශබ්දය හරහා පැමිණෙනවා. ගන්ධය හරහා පැමිණෙනවා. රසය හරහා පැමිණෙනවා. ස්පර්ශය හරහා පැමිණෙනවා. සිතුවිලි හරහා පැමිණෙනවා. එතකොට මේවා මේ විදිහට ඇවිල්ලා අපිව සංසාරේ ගොදුරක් බවට අපිපත් කරගන්නවා. පින්නතුනේ මේ ශරීරය අහිංසකයි. එහෙනම් කවුද මේ දඩබ්බර? සිත තමයි දඩබ්බර. මේ සිත නිරන්තරයෙන්ම ශරීරයට ගැටි කරගෙන තමයි පවත්වන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ශරීරය සිත නිතර කියන්නේ මේ ශරීරය මේ ශරීරයට උඩ තව මොනවාද රූපය ඇස මම මගේ කන මම මගේ නාසය මම මගේ දිව මම මගේ ශරීරය මම මගේ මේ සිත මම මගේ කියලා බහන්න සිත හා බැඳුණු සිතුවිලි ඒ પરම්පරාව විඥාණය තුලින් අපි කොච්චර රවට්ටනවද කියලා. එතකොට අපි සාමාන්‍යකොත්යෙම මේ නාම රූප එකට බැඳුණු ස්වභාවයෙන් පවත්තනවා. පැවතෙන විදියක් තමයි තියෙන්නේ. අන්න අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට පින්නතුනේ පින්නතුල දන්නවා සූර්යයා. වගේම හඳ චන්ද්‍රයා. මේ සූර්ය වටා මේ සූර්යාලෝකය නිසා සූර්ය වටා තිබෙන ප්‍රභාස්වර කිරණ ස්වභාවය. ඒකට කියන අපි මණ්ඩලය කියලා. සූර්ය මණ්ඩලය කියන්නේ සූර්යයා හා වටේට තිබෙන ප්‍රභාස්වර කිරණ. එතකොට චంద్ర මණ්ඩලය කියන්නේ සඳ වටා තිබෙන සඳේ රශ්මියෙන් වටා වෙලා තිබෙන කිරණ. හැබැයි සූර්යයා වෙනස් වෙනයි කිරණ මණ්ඩලය වෙනයි. හැබැයි දෙක එකටම පවතිනවා. දෙකක් දෙක එකට පවතිනවා. සඳයි කිරණ මණ්ඩලයේ දෙකක් නමුත් එකට ඉදිරියට තමයි පවතින ඉදිරියට තමයි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතොනේ රූපය මුල් කොටගෙන අර නාමය සිතුවිලි પરම්පරාව මේ රූපයට බැඳිලා පවතින ආකාරය පවතින. නමුත් දෙකක්. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. නිතරම තේරුම් ගන්නට ඕනේ මේ රූපය එකක් සිත හා සිතුවිලි තව එකක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අන්න එතකොට පින්නතුනේ මේ බුදුසසුන තුල ඇත්ත සත්‍ය තමා තුලින් දකින්නට තමාට හැකියාවක් ලබා ගන්නට පුළුවන්. එනිසා අද මේ සද්ධර්ම දේශනාව තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ එදා කුමාර කාශ්‍යප භික්ෂුණිය මහ රහත් ත්‍රණිය මුල් කොටගෙන දේශනා කරපු අත්තහයි අත්තනෝනාතෝ තමාට පිළිසරණ තමාම බව බුදුරජාණන් වහන්සේ තවදුරටත් භික්ෂුන් වහන්සේලාට එදා පැහැදිලි කර දුන්නා දේශනා කරා එය පැහැදිලි කර දුන්න ඒ උත්තරීතර දේශනාව මුල් කොටගෙන පින්නතුලා ඕනෑ තරම් සද්ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඇති සාකච්ඡා කරලා ඇති ඒ අතරට මේ සද්ධර්ම දේශනාව තමගේ ජීවිතයට ඒකාග්‍ර කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා